පදයක් තියෙනවනම් ඊට අදාළ නඩු අංකය ගෙනත් දෙන්න ඕනේ. ඒකේ වස්තු විශේෂ මොකද්ද කියලා කියන්න ඕනේ. සමෘද්ධි කටයුතු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ SC ඉරක් FR ඉරක් 207 ඉරක් 15 යටතේ නඩුවක් පවරා ඇත. අපි අධිකරණයේ මෙහෙම තියෙද්දි මෙහෙම මේව කතා කරන එක සුදුසු නෑ. ඔව් ගරු අනුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා මෙම කාරණය සම්බන්ධව විවාදය ආරම්භ කිරීමට මත්තේ නොබතුමා විසින් මෙම විරෝධතාවය ආරම්භ කරපු නිසා අපට ස්ථාවර නියෝග ප්‍රකාරව පාර්ලිමේන්තුවට නැවැත්වීමට මේ මොහොතේ අවස්ථාවක් නැහැ. හොඳයි.